පාත්තන්ට යෙදුන ධර්ම සාකච්ඡා මෙම සංයුක්ත තැටියට අඩංගිය. අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුළත් කොට මා විසින් සම්පාදනය කරන ලද නිවන් වටන සිරස දහම් සංයුක්ත තැටිපෙළේ 18 වන තැටියයි මේ. එම ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා මේ භයංකර සසරෙන් එගොඩ වීමට සිරු දෙනාම අදිටන් කරගනිත්වා. තම තමන්ට ඇති ධර්මයේ නොවැටහුන් තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩිම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙනසුරාදා දිනවලදී උදේ 9 සිට පවත්වනු ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසේ පොය හා පසළොස්වක පොය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදීද පුළුවන් ගමන් මාර්ගය නෙට්ටමුවේ සිට මාර්ගාංක 348 රුවන්වැල්ල යන බසයකින් පැමිණ ගෝනගල්දෙනිය හන්දියෙන් බැස පස්නාවකට පාරේ යාර 200ක් පමණ පැමිණෙන්නට අරිය චින්තාශ්‍රමයේ හමු වේ. තම වාහනවලින් එන අය නිට්ටඹුවේ සිට පැමිණ ඌරාපොළ හන්දියෙන් වමට හැරි එතන සිට සැතැක්ම 9ක් පමණ පැමිණෙන විට ගෝනගල්දෙනිය හන්දිය හමු වේ. දැන් අපි මෙම සංයුක්ත තැටියේ ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු